පෙරවරුවට පසුවේ විනාඩි 5යි දැන් වෙලාව ඔබ එක්වී සිටින්නේ සුදේශීය සේවය සමග. ධර්මානුශාසනාව අද උදෑසන මේ උතුම් ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා අපගේ සදහම් මැදිරිය වෙත වැඩමවා වදාළ ගෞරවනීය ධර්මදේශකයාණන් වහන්සේ කොළොන්නාව බෞද්ධ මධ්‍යස්ථානාධිපති බස්නාහිර පළාතේ ද්විතීය සංඝනායක ශාස්ත්‍රපති පූජනීය පොත්තේවල විනීත ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ සදහැවතුනි මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීමට පෙර ආතුව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 ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං शरणं गच्छामि ဒ ුතියම්පි ධම්මං शरणं ගච්ඡාමි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 गच्छामि सत्यम्पि धम्मं शरणं गच्छामि सत्यम्पि सङ्घं शरणं गच्छामि सत्यम्पि सङ्घं शरणं गच्छामि पानातिपाथा वीरमणि සික්ඛාපදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛා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 නේතං මම නේසෝ හමස්මි නේසෝ මේ අත්තාති සාදු සාදු සාදු වාසනාවන්ත පින්තුනි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය මගින් විසුරු ආහාරම් ලබන මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට ඔබ දැන් ඊ타ත්ම ශ්‍රද්ධාවෙන් යුක්තව සැදී පැහැදී සිටින්නේ. අද ඔබට ධර්ම දේශනා කිරීම සඳහා මම සංයුක්ත නිකායේ ඛණ්ඩක සංයුත්තේට අයත් අරහන්ත වර්ගයේහි රාද සූත්‍රයෙන් පාඨයක් තමයි මාතෘකා විදියට යොදාගත්තේ. ඒ මාතෘකාවට අනුව ධර්මයේ දේශනා කරන්නට මත්තෙන් ඔබට මතක් කරන්න ඕන මේ බණ ශාන්තිනායක තිලෝගුරු බුදුරජාණන් වහන්සේ විසින් අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරපු සුවාසු දහසක් ධර්මස්කන්ධයෙන් බිඳක් තමයි මේ ශ්‍රවණය කරන්න කියන හැඟීම ශ්‍රද්ධාව තුනුරුවන් පිළිබඳව ගෞරවය ඇති කරගෙන බණ අහන්න. පින්තුනි අපි බණ අහන්න ඕන. ඒ අහන බණ හිතේ හොඳින් ධාරණය කරගෙන ඒ ධර්මයේ මෙනෙහි කරමින් නිතර අපේ ජීවිතවලට සම්බන්ධ කරගෙන අපි ධර්මයට අනුව ජීවත් වෙන්න ඕන. අපි ජීවත් වෙන්න ඕන ධර්මානුකූල ජීවිතයක්. ඒ ධර්මානුකූල ජීවිතයක් ජීවත් වෙන්න නම් අපි ධර්මයේ දැනගන්න ඕන. ඒ දැනගත්ත ධර්මයේ නිතර මෙනෙහි කරන්න ඕන. මෙනෙහි කරලා ඒ ධර්මයට අනුව අපේ ජීවිත පැවැත්ම සකස් කරගන්න ඕන. අපි ධර්මයෙන් ඈත් වුණොත් ධර්මයට පටහැනිව ජීවත් වුණොත් පින්නතනේ අපි තිරිසන්නුන්ට තමයි ලං වෙන්නේ. අපේ තිරිසන් ගති මතුවෙනවා. විශේෂයෙන් අපේ හිතවල ඔබ දන්නවා රාග, දෝෂ, මෝහ කියලා මහ බරපතල අකුසල් මුල් තුනක් අපේ හිතවල තියෙනවා. ඒ රාගය උස්සන්න වුණොත්, ද්වේෂය උස්සන්න වුණොත්, මෝහය වැඩි වුණොත් යක්ෂයන් වගේ සර්පයන් වගේ තත්වයට පත් වෙන්න පුළුවන්. ඉතින් මේ බඳු ධර්මයෙන් බැහැරව කටයුතු කරන මිනිස්සු පිළිබඳව අපිට රටේ සමාජයේ පුවත්පත් වලින් මාධ්‍ය වලින් නිතර දැනගන්න ලැබෙනවා තිරිසන් වැඩ කරන තිරිසන්න්ටත් වඩා අන්ත ලෙස හැසිරෙන මිනිස්සු. එසේ වෙන්න හේතුව ඔවුන් ධර්මයෙන් බැහැර වීමයි. ධර්මයෙන් ඈත් වීමයි. බුදුහාමුදුරුවෝ පරාභව සූත්‍රයේ විශේෂයෙන් දේශනා කළා තියෙනවා ධම්මකාමෝ භවං හෝති ධම්ම දෙස්සී පරාභවෝ කියලා. ධර්මයට කැමති එක්කෙනා දියුණු වෙනවා ධර්මයට පටහැනිව ජීවත් වෙන එක්කෙනා පිරිහෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. අන්න ඒ නිසා මේ අහන බණ ඔබේ මෙලොව ජීවිතය සාර්ථක කරගන්න. පරලෝ ජීවිතය සාර්ථක කරගන්න අපිට අතිශයින් උපකාර වෙනවා කියන හැඟීම හිතේ ඇති කරගෙන මේ බණ හොඳින් ශ්‍රවණය කරන්න. මම ඔබට කලිනුත් මතක් කළා අද මේ ධර්ම දේශනාවට මාතෘකා කරගත්තේ සංයුත්ත නිකායේ කන්දක සංයුත්තේට අයත් අරහන්ත වර්ගයේහි රාජ සූත්‍රයයි. මේ රාජ කියන්නේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලාගෙන් එක නමක්. ඔබ දන්නවා අපේ බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා රහත් ත්වයට පත්වෙච්ච ශ්‍රාවකයන් වහන්සේලා 80ක් හිටිය උන්වහන්සේලා හැඳින්නුවේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා කියලා. ඒ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර මේ රාධාඳුරෝ තමයි ධර්මයේ හොඳින් වැටහෙන භික්ෂූන් අතරින් අගතනතුර ලැබූ හාමුදුරුවෝ. ඒත දක්කම් භික්ඛවේ මම ශාවකානං භික්ඛූණං පටිභානේය කානං යදිදං රාදෝ ධර්මයේ හොඳින් වැටහෙන භික්ෂූන් අතර අග තනතුරටපත් උනේ රාධාහාමුදුරු. මේ රාධාහාමුදුරුව අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මහලු වෙලා පැවිදි වෙච්ච කෙනෙක්. වයසට ගිහිල්ලා පැවිදි වුණා. අ ඉස්සර ආත්මික එහෙනම් එහෙම නැත්නම් පදුමුත්තර බුදුහාමුදුරන්ගේ කාලේ මේ රාජහාමුදුරුව ඒ බුදුරජාණන් වහන්සේගේ කාලේ දවසක් දැක්කා පදුමුත්තර බුදුහාමුදුරුව එක්තරා භික්ෂුන් වහන්සේ නමක් ඒ ප්‍රතිභාන ඇත්තන් අතරින් එහෙම නැත්නම් ධර්මයේ හොඳින් වටහා ගන්න භික්ෂූන් අතරින් අගතනතුරටපත් කරනෝ දැකලා මේ තනත්තාට ආශාවක් ඇති වුණා කැමැත්තක් ඇති වුණා අනාගත බුදු කෙනෙක්ගේ හමුවේ තමන්ටත් ඒ ධර්මයේ හොඳින් වැටහෙන භික්ෂූන් අතර අගතනතුර ලබන්න ඕන කියන හැඟීම ආශාව ඇති වෙලා පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බෞද්ධයෙක් බවට පත් වෙලා සද්දිනක් දන් දීලා බුදුහාමුදුරන්ට මුළු ජීවිතේ පුරාම පින්කම් කරලා එම තනතුර පතාගෙන සසර ඇවිදලා අපේ බුදුහාමුදුරන්ගේ කාලේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ රජගහනුවර බමුණු කුලයක ඉපදුනා. ඉපදිලා විවාහයටපත් වෙලා දරුමන් මල්ලන් හදලා වඩලා වයසට ගියා වයසට ගියාට පස්සේ දරුවෝ සලකන්නේ නැතුව ගියා. දරුවෝ සලකන්නේ නැතුව ගියාට පස්සේ අනේන මං නැති වුණාට පස්සේ මේ බමුණා පන්සලට ගියා. විහාරස්ථානයට ගියා. පන්සලට ගිහිල්ලා විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේලාට ආවතේව කරමින් කටයුතු කළා. භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය දේවල් කැපකරුවෙක් විදියට විහාරස්ථානය පිරිසිදු කරමින් මේ මහලු බමුණ කටයුතු කළා. ඉතින් ගොඩාක් මහලුයි. ඉතින් මේ මහලු බමුණට ආශාවක් ඇති වුණා මහාන වෙන්න. ආශාවක් ඇති වුණාට බමුණ මහලු නිසා, වයස වැඩි නිසා, ජරා ජීර්ණ තත්ත්වයටපත් වෙලා හිටිය නිසා කිසිම හාමුදුරුවමක් මේ බමුණ මහාන කරගන්න කැමති වුණේ නැහැ. ඉතින් මේ බමුණ බුදුහාමුදුරන්ට ගිහිල්ලා කිව්වා මට මහාන වෙන්න කැමති කිසිම වික්ෂුන් වහන්සේ නමක් මාව මහාන කරගන්නේ නැහැ. වික්ෂුන් වහන්සේලා මට ආහාර පාන ඒ අවශ්‍ය මේ තේත් නඳුම් පැළඳුම් සියල්ල දෙනවා. නමුත් මම මහාන කරගන්න කැමති නැහැ කියලා බුදුරජාණන් වහන්සේට මතක් කළා. එතෙන්ද බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා දුහාඳුරු දැක්ක මේ බමුණ රහත් ඵලයටපත් වෙන වාසනාව තිබිච්ච බමුණෙක් බව දැනගෙන භික්ෂුන් වහන්සේලා අමතලා කිව්වා මේ බමුණ කවුරු හරි මේ බමුණගෙන් උදව්වක් ගත්ත යම්කිසි භික්ෂුවක් ඉන්නවා නම් මේ බමුණට කළ ගුණ සලකන්න කියලා. අන්න එතෙන්දී සරියුත් හාමුදුරුව ඉදිරිපත් වුණා. සරියුත් හාමුදුරුව ප්‍රකාශ කළා මේ බමුණා දවසක් මම පින්ඩපාත යනකොට මට බත් හැන්දක් බෙදුවා කියලා. අන්නේ කළගුණ සැලකීමේ චේතනාව ඒ කළගුණ ඒ මතක තියාගෙන සරියුත් හාමුදුරුව ඉදිරිපත් වුණා මේ බමුණා පැවිදි කරන්න. ඉතින් මේ බමුණා පැවිදි කළා. පැවිදි කරලා සරියුත් හාමුදුරුවෝ ළඟ සරියුත් හාමුදුරන්ගේ අවවාද අනුශාසනතුව හැදුන වැඩුණා. ඉතින් මේ වමන පතාගෙන එන අර පදුමුත්තර බුදුහාමුදුරන් කාලේ ඉඳලා ඒ ධර්මය වටහා ගන්න භික්ෂූන් අතර අගතනතර පතාගෙන එන කෙනෙක්. ඉතින් මේ හාමුදුරු නම තමයි රාද. රාද හාමුදුරු රාද නමින් තමයි පැවිදි වෙන්නේ. රාධාහාමුදුරුවෝ දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නේ තමයි දැන් ස්වාමීනි කෙසේ දක්නා කෙසේ දන්නා පුජ්‍යලයේ සිටෙහිද මමය මාගේ යන සක්කාය දිට්ඨිය මානාදී අනුසය ධර්මයන් පහව යන්නේ කොයි විදියට කටයුතු කරන කෙනෙක්ගේ හිතේද කියලා. මොකද්ද රාජහු ප්‍රශ්නේ? කතන්නකෝ බන්තේ ඥානතෝ පස්සතෝ ඉමස්මින්ච සවිඥානිකේ කායේ බහිද්දාච සබ්බ නිමිත්තේසු අහිංකාර මමින්කාර මානානුසයා නහොන්තිති. ඒක තේරුම තමයි කොයි විදියට දැනගත්තොත්ද කොයි විදියට දැක්කොත්ද මේ පුජ්‍යලගේ සිතේ මමයි මාගේ කියන සක්කාය දිට්ඨිය නැති කරගන්න පුළුවන් වෙන්නේ කොයි විදියට දැක්කොත්ද දැනගත්තොත්ද කියන තමයි ප්‍රශ්නේ ඇහුවේ හැම කෙනෙක්ගේම හිතවල පින්නතුනි තණ්හා මාන දිට්ඨි කියන අනුසේ ධර්මයන් තියෙනවා ක්ලේශ ධර්මයන් තියෙනවා සෑම කෙනෙක්ගේම මමය මම මගේ මගේ මේ ආත්මය මෙන්න මේ අනුසේ ධර්මයන් සෑම කෙනෙක්ගේම හිතේ තියෙනවා ඉතින් බුදුරජාණන් වහන්සේ උට දුන්න පිළිතුර තමයි ඒවං කෝ රාද ඥානතෝ ඒවං පස්සතෝ ඉමස්පින්ච සවිඥානිකේ කායේ බහිද්ධාච සබ්බ නිමිත්තේසු අහිංකාර මහින් අමින්කාර මානුස මානානුසයා නොහොಂತಿ රාග මා ආධ්‍යාත්මික වූ බාහිර වූ සියුම් වූ සලු වූ හීන ප්‍රණීත එහෙම නැත්නම් දුර හෝ ඈත තියෙන යම් කිසි රූපයක් වේනම් ඒ රූපේ මමය මගේ මම නොවිමි මාගේ ආත්මය නොවේ යනුවෙන් යම්කිසි කෙනෙක් සම්‍යක් ප්‍රඥාවෙන් දැනගත්තද මේ මානානුසයන් නැති වෙනවායි කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. දැන් මේක සරලව ගත්තොත් පින්නතුනේ මේ pāli භාෂාවෙන් තියෙන මේ කරුණ ටික සරලව ගත්තොත් පුජ්‍යලයා කියලා කියන්නේ පංචස්කන්ධය. ඔබ අහලා තියෙනවා පංචස්කන්ධය. මොකද්ද පංචස්කන්ධය කියන්නේ? රූප, වේදනා සංඥා සංකාර විඥාන මෙන්න මේ ස්කන්ධ පහ අපි මේ ස්කන්ධ පහේ ඇලිලා ඉන්නවා එහෙම නැත්නම් උපාදානය කරගෙන ඉන්නවා අල්ලගෙන ඉන්නවා බදාගෙන ඉන්නවා කොහොමද තණ්හාවෙන් මාන්නෙන් එහෙම නැත්නම් වැරදි දෘෂ්ටියෙන් මාගේ කියලා මොකද්ද අපි අල්ලගෙන ඉන්නේ? මේ ස්කන්ධ පහ. ස්කන්ධ පහේ කියලා කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහ. ඉතින් බුදුහාමුදුරන්ගේ ඇහැව්වේ මෙන්න මේ ස්කන්ධ පහ එන් ඈත් වෙන එහෙම නැත්නම් මේ ස්කන්ධ පහ හා බැඳී තියෙන මේ ක්ලේශ ධර්මයන් නැති කරගන්නේ කොහොම හිතුවොත්ද කියලා. ඒත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තණ්හාවෙන් තොරව මාන්නෙන් තොරව වැරදි දෘෂ්ටියෙන් තොරව මේ ස්කන්ධ පහ අවබෝධ කරගත්ත කෙනාට මේ ක්ලේශ ධර්මයන් පහව යනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. පින්නතුනි අපේ සියලු දෙනාගේම හිත්වල තණ්හාව තියෙනවා. මගේ කියන හැඟීම තියෙනවා. විශේෂයෙන් මට ආදරේ. Tamanට ආදරේ. ඒ වගේම මම වෙමි කියන මාන්නෙකුත් තියෙනවා. හැම කෙනෙකුගේම හිතවල මාන්නයක් තියෙනවා. මම මේ මේ මේ වගේ කෙනෙක්. මෙහෙම උසස් කෙනෙක්. මේ අනිත් අයට වඩා මගේ ළඟ සල්ලි තියෙනවා, බලය තියෙනවා, රූපය හොඳයි, උගත්කම තියෙනවා, එහෙම. එහෙම නැත්නම් අනිත් අයට සමානයි. ඒකට කියනවා සවිසමානයි කියලා. එහෙම නැත්නම් මං අනිත් අයට වඩා පල්ලෙහා මට්ටමක තියෙන මාන්නයක් හැම කෙනෙකුගේම හිතවල තියෙනවා. ඒ වගේම Tamanට අයිති නැති දේවල් අයිති කියලා හිතා ගන්නවා. මොනවාද අයිති නැත්තේ? මේ රූපය. සත්‍යය කියලා කියන්නේ රූපය, වේදනාව, සංඥා සංකාර විඥාන. රූපය කියලා කියන්නේ මේ ලේ මස් නහර වලින් සකස් වෙච්ච. එහෙම නැත්නම් පඨවි ආපෝ තේජෝ වායෝ වලින් සකස් වෙච්ච මේ පේන ශරීරය තමයි රූපය කියලා කියන්නේ. එතකොට මේ රූපය මගේ කියලා හිතාගෙන යනවා. ඒක වැරදි දෘෂ්ටියක්. රූපය ඊළඟට වේදනා කියලා කියන්නේ අපේ මේ ඉඳුරන් මේ රූපය තුල තියෙන ඉඳුරන් පහ. මොකක්ද ඉඳුරන් පහ කියන්නේ? ඇහැ, කන, නාසය, දිව, ශරීරය. කොට ඇහැ රූපයක ගැටෙනකොට ඇතිවෙන වේදනාව. මොකක්ද ඇති වෙන්නේ? හොඳ රූපයක් දැක්කොත් සුඛ වේදනාවක් ඇති වෙනවා. සැපක් හිතට දැනෙනවා. තමන් අකමැති රූපයක් දැක්කොත් දුක් වේදනාවක් ඇති වෙනවා. දුක් වේදනාවක් ඇති වෙනවා. එහෙම නැතුව මධ්‍යස්ථ වේදනාවක් දේවල් දැක්කොත් මධ්‍යස්ථ වේදනාවක් එහෙම නැත්නම් උපේක්ෂා වේදනාවක් ඇති වෙනවා. ඒකයි වේදනාව කියලා කියන්නේ. එතකොට මේ වේද ඒ ඇති වෙන වේදනාව මගේය මමය මට අයිති කියලා අපි හිතාගෙන ඉන්නවා. ඒ ඇහෙන. ඊළඟට කනෙන් අපි ශබ්ද අහනවා. මේ රූපේ තියෙන කනෙන් අපි ශබ්ද අහනවා. ශබ්ද අහනකොට හොඳ මිහිරි ශබ්දයක් කනට ඇහුනොත් සුඛ වේදනාවක් ඇති වෙනවා. අමිහිරි ශබ්දයක් ඇහුනොත් දුක් වේදනාවක් ඇති වෙනවා. එහෙම නැතුව ඒ දෙකටම නැති වේදනාවක් ඇති වුණොත් උපේක්ෂා වේදනාවක් ඇති වෙනවා. ඒ ඇති වෙන වේදනාව මගේ මමය මට අයිති කියලා හිතාගෙන ඉන්නවා. ඊළඟට අනිත් එක තමයි සංඥාව. සංඥාව කියලා කියන්නේ අපි හඳුනා ගැනීම. අපි හඳුනා ගැනීම. ඒ පුජ්‍යලයන්, ඒ දේවල් මේවා හොඳයි, නරකයි, සුදු පාට, කළු පාට, තිත්තයි, පැණි රසයි ඔය ආදී වශයෙන් හඳුනා ගැනීම තමයි සංඥාව කියලා කියන්නේ. ඒ හඳුනා ගැනීම පේ මගේ කියලා අපි හිතා ගන්නවා. සංඥාව. ඊළඟට පින්නතුනි සංඛාර කියලා කියන්නේ අපේ හිතේ මතුවෙන සිතුවිලි. හොඳ නරක සිතුවිලි. ඒ සිතුවිලි තමයි පින්පව බවටපත් වෙන්නේ. ඒ සිතුවිලි ක්‍රියාත්මක ඒවා මමය මාගේ කියලා බැඳීමක් ඇති කරගන්න. අනිත් එක විඥානය. විඥානය ඇති වෙන්නේ අර ඉඳුරන් පහෙන් මම මුලින් කිව්ව ආකාරයට ඇස් වලින් රූප දකිනකොට කන් වලින් ශබ්ද අහනකොට දිවෙන් රස මුක්ති විඳිනකොට ශරීරයෙන් ස්පර්ශ ලබනකොට නාසයෙන් ගඳ සුවඳ දැනෙනකොට ඒ ඇති වෙන හැඟීම තමයි පින්නතුනි හිත තුලින් තමයි එය ග්‍රහණය කරගන්නේ විඥානය ඇති වෙන්නේ ඒ විඥානය මමය මාගේ කියලා අපි හිතාගෙන ඉන්නවා. ඒතර මේ රාධාම්දුරන්ට බුදුහාම්දුරෝ දේශනා කළේ මෙන්න මේ රූපේ පිළිබඳව රූපය පිළිබඳව හිතන්නේ කියලා මේක මට අයිති නැත. මම නොවේමි. මගේ නොවේ. මාගේ ආත්මයද නොවේ කියලා හිතන්නේ කියලා තමයි රාධාහාමුදුරන්ට මතක් කළේ. අන්න එහෙම මතක් කළාට පස්සේ රාධාහාමුදුරුව ඒක තේරුම් ගත්තා වහා තේරුම් ගත්තා. වහා තේරුම් අරගෙන උන්වහන්සේ වනගත වෙලා භාවනා කළා රහත් භාවයටපත් වුණා රහතන් වහන්සේ නමක් බවටපත් වුණා රහතන් වහන්සේ නමක් බවටපත් වෙලාපත් තුනේ මේ මහලු වයසේ මහාන වෙච්ච මේ රාගහාමුදුරුව පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳලා පතාගෙන එන ප්‍රාර්ථනාවක් ධර්මයේ තේරුම් ගන්නා භික්ෂූන් අතර අද තනතුරටපත් වෙන්න ඕනේ කියන ඒ தത്വයටපත් වූ නිසා බුදුහාමුදුරුවෝ ඒ තනතුර ධර්මය තේරුම් ගන්නා භික්ෂූන් අතරින් හොඳින් වැටහෙන භික්ෂූන් අතරින් අද තනතුරට ශ්‍රාදහාමුදුරුවෝපත් කළා. පින්තුනි අපි සීල දෙනාම මෙන්න මේ හැඟීම් තුන අපි කාගෙත් තියෙනවා. ඒ හැඟීම් තුනේ කියලා කියන්නේ තණ්හා, මාන, දිට්ඨි. බුදුරජාණන් වහන්සේ සාරා සංකේය කල්ප ලක්ෂයක් පාරමිතා ධර්ම පුරලා උන්වහන්සේ බලාපොරොත්තු වුණේ ඔන්න තණ්හාවයි, මාන්නයයි මමයි කියන මට අයිති කියන මගේ කියන මේ වැරදි දෘෂ්ටියයි නැති කර ගැනීම තමයි උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. සාරාංශකේ කල්පලක්ෂයක් පාරමිතා පුරලා උන්වහන්සේ ප්‍රඥාව දිනු කරගත්තේ මොන්නේ තුලි. තණ්හා මාන දිත්‍ති කියන මේ වැරදි හැඟීම් තුන අඩු කරගන්න. සාධාම්දුරන්ටත් බුදුහාම්දුරුවෝ කිව්වේ රූපේ පිළිබඳව, වේදනාව පිළිබඳව, සංඥාව පිළිබඳව, සංකාර පිළිබඳව, විඥානයේ පිළිබඳව තණ්හා මාන දිත්‍ති තුනෙන් තොරව දකින්න බලන්න උත්සාහ ගන්න. එතකොට මේ වැරදි දෘෂ්ටියෙන් ඈත් වෙන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ වගේම පින්නතුනි මොකද්ද මේ තණ්හාවේ කියලා කියන්නේ? තණ්හාව කියලා කියන්නේ ආශාව. තණ්හාව තණ්හා පච්චය උපාදානං තණ්හාව නිසා තමයි අපි ඇලිලා ඉන්නේ අල්ලගෙන ඉන්නේ උපාදාන කරගෙන ඉන්නේ සා හැම කෙනෙක්ම මගේ කියන තණ්හාව තියෙනවා මට Tamanට ආශා කරනවා මම මගේ කියලා ඒ වගේම Tamanගේ දරුවන්ට මගේ දරුවෝ කියලා තණ්හාව ආසාව තියෙනවා දරුවෝ පිළිබඳව මාන්නිකුත් තියෙනවා. මගේ දරුවා. මගේ දරුවා අනිත් අයගේ දරුවන්ට වඩා වෙනස් මෙහෙමයි හොඳයි දැන උගත්. බොහොම සමහතයි. මේ හොඳ හොඳ රස්සාවල් කරන්නේ ඒ වගේ මාන්නිකුත් තියෙනවා. ඒ වගේ මේ දරුවෝ මට අයිති කියලා වැරදි හැඟීමකුත් තියෙනවා. මටයි අයිති කියලා. දරුවන් පිළිබඳව විතරක් නෙමෙයි. මගේ ස්වාමි පුරුෂයා කියලා ස්වාමි පුරුෂයාට ආසයි. මගේ භාර්යාව කියලා භාර්යාට පිළිබඳ තණ්හාවක් තියෙනවා. ඒ වගේම මගේ දේපල, මගේ ගෙදර, මගේ වාහනේ, මගේ ඉඩකඩම් ඒ තණ්හාව තියෙනවා. ඒ වගේ මේ පිළිබඳව මාන්නිකුත් තියෙනවා. මගේ ස්වාමි පුරුෂයා මගේ දරුවෝ ගැන, මගේ භාර්යාව ගැන, මගේ දේපොළ ගැන, මගේ ඉඩකඩම් ගැන මාන්නිකුත් තියෙනවා. ඒ වගේම ඒවා මගේ කියලා දරුවෝ මගේ, දේපොළ මගේ, ඉඩකඩම් මගේ ඒ සියල්ල මගේ කියන වැරදි හැඟීමකුත් තියෙනවා. ඒකට තමයි තියෙන්නේ දික්ටි තණ්හා මාන දික්ටි කියලා කිව්වේ ඒක. ඔන්න තුන අපි සියලු දෙනාගේම ළඟ තියෙනවා. තණ්හා මාන දික්ටි. ඔන්න තුනෙන් ඉවත් වෙන්නේ කියන එක තමයි රාධාම්දුරන්ට බුදුහාමුදුරෝ දේශනා කළේ. ওই තුනෙන් ඉවත් වෙන්නේ කියලා. ඉතින් ඒක ඉවත් වෙන එක ටිකක් ලේසි නැහැ. මේ මේ ධර්ම අනුසය ධර්ම අපේ හිතවල හැමතිස්සෙම තැම්පත් වෙලා තියෙනවා. මේ අනුසය ධර්ම හතක් තියෙනවා කාම රාග භව රාග පටිඝ මාන දිට්ඨි විචිකිච්ඡා විඥා කියන මේ හත ඉතින් මේ හතෙන් මේ විචිකිච්ඡා කියන එක ඒ වගේම මේ භාවනා කරගෙන යනකොට යම් කිසි කෙනෙක් සීලයක පිහිටලා පන්සිල් නම් ඒ පන්සිල් හොඳට සමාදන් වෙලා ඒක ආරක්ෂා කරගෙන හොඳින් සිල්වත් වෙන්න ඕනේ ඉස්සෙල්ලාම. සෙල්ලාම හොඳ සීලයක පිහිටන්න ඕන. පන්සිල් ටික හොඳින් රකින්න ඕන. සතුන් නොමර හිටියට මදි. හොරකම් නොකර හිටියට මදි. කාමයේ වර්ධවා හැසිරෙන්නේ නැතුව හිටියට මදි. අපි සතුන් මරවන්න හොඳත් නෑ මරන්න අනුබල දෙන්න හොඳත් නෑ ওই තුන් පැත්තෙන් අපි සීලය පිරිසුදු කරගන්න ඕන. ඒ නිසා ගිහියන් විදියට පන්සිල් ටික හොඳට පිරිසුදුව රකින්න ඕන. පොහොය අට සිල් රකින්න ඕන. අන්න එහෙම සීලයක පිහිටපු පිහිටපු කෙනෙක් භාවනාව වඩන්න භාවනා කරන්න ඕන. භාවනා ක්‍රම දෙකක් තියෙනවා. ඔබ අහලා තියෙනවා භාවනා ක්‍රම දෙකක් තියෙනවා මොකද්ද සමත විදර්ශනා. ඒ සමත භාවනාවලින් සමත භාවනාවෙන් තමයි අපිට මේ හිත එක අරමුණකට ගන්න පුළුවන් වෙන්නේ. හිත එක අරමුණකට රඳවා ගන්න පුළුවන් වෙන සමත භාවනාවලින්. සමත භාවනා ක්‍රම පින්නතුනේ 40ක් තියෙනවා සම 40 කර්මස්ථාන කියලා. ඉතින් ඒ වයින් අපි භාවනා කරනකොට අපේ හිතේ සමාධිය ඇති කරගන්න පුළුවන්. මේ පින්නතට මම මතක් කරනවා මේ සතර මේ සමත භාවනා සම 40 කර්මස්ථාන වලින් හතරක් තියෙනවා අපිට ආරක්ෂාව සලසන. අපේ ආරක්ෂාව සපේන හතරක් තියෙනවා වටින හතරක්. ඒ හතරට කියනවා සතර කමඨහන් කියලා. මොනවද ඒ සතර කමඨහන්? ඔබ දන්නවා. පළවෙනි එක තමයි බුදු ගුණ භාවනාව. නමාමි බුද්ධං ගුණ සාගරන්තං. සාගරයක් වගේ බඳු වූ බුදුහාමුදුරන්ගේ ගුණ සිහිපත් කිරීම. දෙවෙනි එක මෛත්‍රී භාවනාව. සත්තා සදා හුන්තු සුඛී අවේරා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා වෛරණත්වෝ වෙත්වා සුවපත් වෙත්වා ආදී වශයෙන් මෛත්‍රී වඩන එක තමයි දෙවනි කමඨහන තුන්වෙනි එක කායෝ jigucchෝ සකලෝ දුගන්ධෝ තමන්ගේ ශරීරය ගැනම හිතන භාවනාව මගේ මේ පංච පංචස්කන්ධයේ ශරීරය කුණු ගොඩක් ගඳ ගහන එකක් සකලෝ දුගන්ධෝ පිළිකුල් සහගත එකක් jiguccho මේ පිළිකුල් භාවනාව මේ පිළිකුල් භාවනාව කියලා කියන්නේ මේ ශරීරය ඇතුලේ තියෙන කොටස් ගැන මෙනෙහි කිරීම මොනවද කේසා ලෝමා නඛා දන්තා තච්චවාදී වශයෙන් කුණු ගොඩවල් 32ක් කියලා ඒ අසුභ භාවනාව වැඩි පිළිකුල් භාවනාව වැඩි වෙනවා අනිත් එක තමයි ගච්ඡanti සබ්බේ මරණං අහංච මම ඇතුළු සියලු දෙනාම මැරෙනවා කියන එක මරණය සිහිපත් කිරීම. ජීවිතං අනියතං මරණං නියතං කියලා මේ මරණය නිතර සිහිපත් කිරීම. ඉතින් මෙන්න මේ බුදුගුණ භාවනාව වඩනකොට ඔබේ හිතේ ශ්‍රද්ධාව වැඩෙනවා. බුදුහාමුදුරුව පිළිබඳව ශ්‍රද්ධාව වැඩෙනවා. ඒ ශ්‍රද්ධාව වැඩි වැඩෙනකොට මේ භාවනාව දිගට කරගෙන යනකොට සමාධියක් වැඩෙනවා. ඒ වගේම මෛත්‍රී භාවනාව කරනකොට තරහ නැති වෙනවා. පටිගය කියන කේන්තිය අඩු වෙලා යනවා. සමාධිය වැඩෙනවා. පිළිකුල් භාවනාව කරනකොට අර රාගය තමන්ගේ ශරීරයට තියෙන ආශාව, තණ්හාව අඩු වෙලා යනවා. තමන්ගේ ශරීරයට තියෙන ආශාව අඩු වෙලා යනවා. සමාධිය වැඩෙනවා. අනිත් අයගේ ශරීරවලට තියෙන ආශාවත් අඩු වෙනවා. මොන භාවනාව වැඩි වෙනකොටද පිළිකුල් භාවනාව වඩනකොට. ඊළඟට මරණ සතිය වඩනකොට නුවණ දියුණු වෙනවා. මැරෙන්න තියෙන බය අඩු වෙනවා. සියල්ලම අත්හැරලා යන්න සිද්ධ වෙනවා කියන එක තේරුම් ගන්නවා. හිතේ අකුසල් සිතිවිලි දුරු වෙනවා. දුරු වෙලා ප්‍රඥාව ඇති වෙනවා. ඉතින් මෙන්න මෙහෙම සමාධිය දියුණු කරගත්ත කෙනෙක් ඊළඟට විදර්ශනා වඩන්න ඕන. විදසුන් වඩන්න ඕන. විදර්ශනා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් සොයාගත්ත අවබෝධ කරගත්ත භාවනාව තමයි. කද්ද විදර්ශනා කියලා කියන්නේ විශේෂයෙන් දකින්න එක. විශේෂ දැක්ම විදර්ශන කොහොමද විශේෂයෙන් දකින්නවා කියලා කියන්නේ? අනිත්‍යයි දුකයි අනාත්මයි. සියලුම දේවල් අනිත්‍යයි. අනිත්‍යයි කියලා කියන්නේ ස්ථිර නැහැ. වෙනස් වෙනවා. නැති වෙනවා. ඇති වෙනවා නැති වෙනවා. එනිසා අනිත්‍ය මෙනෙහි කරනවා. යද නිච්ඡං තන් දුක්ඛං යමක් අනිත්‍යද එතන දුක් සහිතයි. එතන දුක් සහිතයි. දුකයි. ඒ වගේම යමක් අනිත්‍යද දුක් සහිතද එහෙනම් මමය මාගේ කියලා ගන්න දෙයක් නැහැ. යමක් අනිත්‍යද වෙනස් වෙනවා දුක් නම් දුක් ගොඩක් නම් එතන මමයේ මාගේ කියලා ගන්න දෙයක් නැහැ. එහෙම කල්පනා කරලා වඩන භාවනාව තමයි විදර්ශනා කියලා කියන්නේ. එහෙම වඩාගෙන යන තැනත්තා සීලයක පිහිටලා සමාධිය හිතේ ඇති කරගෙන සමාධිගත සිතෙන් අර විදර්ශන වඩනකොට අනිත්‍ය දුකයි අනාත්මයි කියලා විදර්ශන වඩනකොට අන්න ඔහුගේ සිතේ අර මම මුලින් කියපු තණ්හා මාන දිට්ඨි නැති වෙලා යනවා. විශේෂයෙන් සක්කාය දිට්ඨිය කියන එක නැති වෙනවා. සක්කාය දිට්ඨිය කියන එක නැති වෙනවා. මමේ කියන වැරදි දෘෂ්ටි අපි මේ මමේ කියලා හිතාගෙන හිටියට මේක මට අයිති නැහැ. මට අයිති නැති එකක්. ඒ දෘෂ්ටිය සක්කාය දිට්ඨිය නැති වෙලා යනවා අර විදසුන් වඩනකොට. මේක මට අයිති නෑ. අපි හිතාගෙන ඉන්නේ මට අයිති කියලා. දරුවෝ දෙමව්පියන් හිතන් ඉන්නේ දෙමව්පියන්ට අයිති කියලා. දරුවෝ හිතාගෙන ඉන්නේ දෙමව්පියෝ අපේ මගේ කියලා. ඊට කඩන් මගේ කියලා හිතාගෙන. එතකොට මේ අපි සෝවාන් වෙන තැනත්තා මේ සක්කාය දිට්ඨිය මමයි කියන දෘෂ්ටිය නැති කරනවා. මමයි කියන දෘෂ්ටිය නැති කරනවා. පින්නතුනි මමයි කියලා අපි හිතාගෙන හිටියට මම මට අයිතිද මේ මම? මට අයිති නම් මට ඕන විදිහට මේක තියාගන්න පුළුවන් වෙන්න ඕන. මම කැමති විදිහට තියාගන්න පුළුවන් වෙන්න. මම කැමතිද නාකි වෙනවට? මම කැමතිද ලෙඩ වෙනවට මම කැමතිද මැරෙනවට එහෙනම් ඉතින් මට අයිති නැති දේවල් මම කැමති නැති දේවල් මට සිද්ධ වෙනවා නම් මේක මගේ නෙමෙයි. නිසා මේක කවදා හරි දවසක මැරෙනවා. අයිතිකාරය අරන් යනවා. කවුද අයිතිකාරය? මාරයා. මාරයා යම් දවසක අපි අරගෙන යනවා. ඔබ අහලා ඇති හතර හිණාව කියලා හිණා හතරක්. හතර හිණාව එක හිනාවක් තමයි දැන් ඕනම කෙනෙක් කන්නාඩි ඉස්සරහට ගිහිල්ලා හොඳට තමන්ගේ මූණ දිහා බලාගෙන මූණේ පවුඩර් සෙන් පවුඩර් ආදී ගාන හොඳ ඇඳුම් ඇඳගෙන ඇඳුම් දිහා බලලා බොහොම සතුටු වෙනවා කොහමද මම කියලානේ මගේ කියලා අන්නේ වෙලාවට මාර්යා hina වෙනවලු අනේ මේ වගේ මෝඩේ මෙයා හිතන් ඉන්නවා මේක මෙයාට අයිති කියලා. ඒක අයිති කාටද? මායයට. මායя hina වෙනවා. ඒක hinaවක්. තවත් hinaවක් තමයි මිනිස්සු හිතන් ඉන්නවා තමන්ගේ ඉඩකඩම් තමන්ගේ කියලා. පොළොව තමන්ගේ කියලා. ඉතින් නඩු කියා ගන්නව අඟලකට. ගහ බැන ගන්නව, මරා ගන්නව, උසාවිය යනවා. මේ පොඩි නිම් අඟලකට මායිමකට අන්නේ වෙලාවට මහ පොළොව hina වෙනවලු මේ මිනිස්සු හිතන් ඉන්නේ මේක ඒගොල්ලෝගේ කියලා මේක ඒගොල්ලෝ අරන් යනවා කියලා තමයි හිතන් ඉන්නේ කියලා මහ පොළොව hina වෙනවා අන්න ඒ වගේ අපි අපිට අයිති නැති දේවල් අපේ කියලා හිතාගෙන ඉන්නවා අපිට අයිති නැති දේ අපේ කියලා හිතාගෙන ඉන්නවා එනිසා ඒතන් මම මේ මගේ. ඒසෝ හමස් මම වෙමි කියලා මාන්නිකුත් තියෙනවා. ඒසෝ මේ අත්තා මේක මගේ කියලා වැරදි හැඟීමක් තියෙනවා. මෙන්න මේ හැඟීම පින්නතුනේ සක්කාය දිට්ඨිය මේක නැති වෙනවා සෝවාන් ඵලයටපත් වුණාට පස්සේ. සෝවාන් ඵලයේදී නැති වෙන්නේ සක්කාය දිට්ඨියයි විචිකිච්ඡාවයි සීලබ්බත පරාමාස කියන ධර්මතා තුන. සක්කාය දිට්ඨි විචිකිච්ඡිතංච සීලබ්බතං වාපි අදච්චි කිංචි. මෙන්න මේ සංයෝජන තුන නැති වුණායින් පස්සේ ඒ තැනත්තා චතුහපායේ හිච විප්පමුත්තෝ හතර අපායෙන් නිදහස්. හතර අපායෙන් නිදහස්. හතර අපායෙන් නිදහස් වෙච්ච මේ තැනත්තා සෝවාන් වෙච්ච තැනත්තා ආත්ම හතකට සීමා වෙනවා. අටවෙනි භවයක් නෑ නැතේ භවං අට්ඨමං ආදියන්ති. නිසා බුදුහාමුදුරුව දේශනා කළේ මෙන්න මේ වැරදි දෘෂ්ටි තුනක අපි ඉන්නේ. මමය කියන තෘෂ්ණාව, මගේය කියන මාන්නය, මට අයිති කියන මේ හැඟීම. මම මට අයිති, දරුවෝ මට අයිති, දේපල මට අයිති. පොළව මට අයිති, gedara මට අයිති. මෙන්න මේ දෘෂ්ටි තුනෙන් ඈත් වෙන්නේ කියන එක තමයි රාදට බුදුහාමුදුරුවෝ දේශනා කළේ. රාදට. ඉතින් මේ සක්කාය දිට්ඨිය කියන එක තමයි සංසාරේ අපි මෙතෙක් කරපු සියලුම කර්ම ඔබ මම සංසාරේ මේට ඉස්සෙල්ලා ආත්ම කොච්චර හිටියද කියලා අපි දන්නේ ගණන් කරන්න බෑ. පුබ්බා කෝටින පඤ්ඤායත. ඒ ඈත සංසාරේ ආත්ම 10000 ගණක් මං කරපු කර්ම ටික එක්තහු කරලා බැඳගෙන තියෙන මූල තමයි කඹේ තමයි මොකද්ද සක්කාය දිට්ඨි. කර්ම කියන බෝල ටික ගැට ගහගෙන ඉන්න මූල. අපි අටමාලයක් ගැන හිතමු. දැන් ඇටමාලකේ නූල කැඩුවොත්, කැපුවොත් අර බෝල වලට මොකද වෙන්නේ ඇත්තට? හිම් වැටෙනවා. ඒ වගේ මේ සක්කාය දිට්ඨිය කියන එක නැති කළොත් මේ වැරදි දෘෂ්ටිය නැති කළොත් අපි පෙර ආත්මවල කරපු සියලු කර්ම එතනින් අහෝසි වෙලා යනවා. ඒ නිසා සෝවාන් වෙච්ච කෙනා ආත්ම හතකට සීමා වෙනවා. බුදුහාමුදුරුවෝ එක දවසක් වික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මහ පොටැනිල්ලට පස් ටිකක් අරගෙන උන්වහන්සේගේ කකුල් ශ්‍රී පාදයේ මේ මහ පොටෙන් ඉලේ තියෙන පස්ද වැඩි මහ පොළොවේ තියෙන පස්ද වැඩි කියලා. මොන පස්ද වැඩි? මහ පොළොවේ තියෙන පස්. ඒ වගේ තමයි මහණෙනි සෝවාන් වෙච්ච තැනැත්තා අවසන් කරපු දුක් ප්‍රමාණය. නිින්දින්න තිබෙලා අවසන් කරපු දුක් ප්‍රමාණය අර මහ පොළොවේ පස්ස අසමානයි. විඳින්න තියෙන ආත්මහතේ දුක් ප්‍රමාණය මහ කොට ඇඟිල්ල තියෙන පස් හා සමානයි. එනිසා කොයිතරම් දුක් ටිකක් කර්ම ටිකක් තින්පව් ටිකක් නැති කළාද කියලා එකෙන් තේරෙනවා අර ඒ සියල්ල රඳවගෙන හිටියේ මොකේද මේ වැරදි දෘෂ්ටියේ සක්කාය දිට්ඨිය කියන එකේ. ඒ නිසා මේ සක්කාය දිට්ඨිය නැති කරන්නේ සෝවාන් වෙච්ච තැනත්තා. සෝවාන් වීමත් එක්ක සක්කාය දිට්ඨිය විතරක් නෙවෙයි විචිකිච්ඡාවක් නැති වෙනවා. විචිකිච්ඡාවේ කියලා කියන්නේ බුද්ධ ආදී අටතැන් පිළිබඳව සැකේ බුදුහාමුදුරුවෝ ධර්ම රත්නය සංඝ රත්නය පිළිබඳව සැකේ ගිය පෙර ආත්මයක් තිබුණා තව ආත්මයක් තියනවාද මේ ආත්ම දෙක ගැනම ශික්ෂාපද පිළිබඳව පටිච්ච සම්පාදයේ පිළිබඳව ඔය සැක නැති වෙනවා. ඒ වගේම සෝවාන් වෙච්ච කෙනෙක් වෙන ආගම් දෘෂ්ටි කෙරෙහි දුවන්නේ නැහැ, යන්නේ නැහැ. එයා තේරුම් ගන්නොත් තුනුරුවන් හැර වෙන සරණක් නැහැ. යායුතු එකම මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක ඔහු තේරුම් ගන්නවා. එතකොට බුදුහාමුදුරුව රාගට කිව්වේ මෙන්න මේ වැරදි දෘෂ්ටි තුනක අපි ඉන්නවා. මොකද්ද? මම මගේ මම මගේ මේ ආත්මය. තවත් ඉදින් කියනවා නම් තණ්හාව, මානය, ditthිය. මෙන්න මේ තුන පිළිබඳව අපි අල්ලාගෙන ඉන්න මේ රූපය, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පහම අපි අල්ලාගෙන ඉන්න මෙන්න මේ දෘෂ්ටි තුනේ මේ දෘෂ්ටි තුනෙන් නිදහස් වෙන්න ඒ විදිහට දකින්න බලන්නේ කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ අනුව කටයුතු කළා රාධාම්දුරුව නොබෝ කලකින් රහත් භාවයටපත් වුණා. රහත් භාවයටපත් වෙලා බුදුරජාණන් වහන්සේගේ හමුවේදී අර පෙර පතාගෙන එන උන්වහන්සේ බලාපොරොත්තු වෙච්ච බලාපොරොත්තුව තමයි ධර්මයේ හොඳින් වැටහෙන අය අතරින් එහෙම නැත්නම් පටිභානීය කාණං වික්ඛූණං ඒ වික්ෂූන් අතර අගතනතර උන්වහන්සේ ලැබුවා. ඒ නිසා මේට වඩා මම ධර්ම දේශනාව දික් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබ මේ අහපු දහම් කරුණ ටික හිතේ ධාරණය කළා මමය මාගේ මම මට අයිති එහෙම නැත්නම් තණ්හා මාන දික්ටි වලින් තොරව කටයුතු කරගෙන මේ සකල ක්ලේශයන් ප්‍රහීන කරලා කවදා හරි දවසක සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් නිර්වාණය සාක්ෂාත් කරන්ට ඔබට වාසනාව සැලසේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ආකාශට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා ධර්ම ශ්‍රවණානිසංසයෙන් සැමටම අමා මහ නිවන් සපතම සාක්ෂාත් වේවා සාදු සාදු සාදු රාධ සූත්‍රය ඇසුරෙන් එම උතුම් වූ ධර්මානුශාසනාව පවත්වා වදාළ ගරුතර ධර්මදේශක ආනන් වහන්සේ කොළොන්නාව බෞද්ධ මධ්‍යස්ථානාධිපති බස්නාහිර පළාතේ ද්විතීය සංඝනායක ශාස්ත්‍රපති පූජනීය පොත්තේවිල විනීත ස්වාමින්ද්‍රයන්න් වහන්සේ මෙම උතුම් ධර්මානුශාසනාවේ කුසල බලය ගෞරවනීය ධර්මදේශකයන්න් වහන්සේට නිර්වාණ